ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි පිනගෙන විශ්වාසය මිනිස්සෙගේ සිතේ තියෙන ඊටාම බල සම්පන්න ධර්මතාවයක් පිනගෙන තියෙන විශ්වාසය පිනින් සැප විපාක තියෙනවා කියන විශ්වාසය මෙයාට තියෙනවා ඊළඟට ඒ පින මියගේ ඥාතීන්ට පවා උපකාරය පිණිස අනුමෝදන් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. බලන්න මේ විශ්වාසය ඒ පින ගැන තියෙන විශ්වාසය මේ ගමනේ දුෂ්කරතාවයට එක බාධාවක් වුණේ නැහැ. විශ්වාසය විසින් මේ ගමන දුෂ්කරයි කියලා හිතුවේ නැහැ. ඇතම් අය මේම නෙමෙයි ගොඩාක් දුෂ්කර දේ කරනවා මේ පින ගැන විශ්වාසය. ඊළඟට මුදල් වීදම් වීම ගැන ඒක හිතට පීඩාවක් වුණේ නැහැ. මහන්සිය, කාලය. ඒ කිසිවක් මේ පීඩා වුණේ නැහැ කුමකින්ද පින ගැන විශ්වාසය බලන්න මිනිසුන් සිරිපාද නගින්නේ අවුරුද්දර දෙවතාවක් සමහර අය අවුරුද්දර කීප වතාවක් සිරිපාද නගින සමහර අය හැම අවුරුද්දේම අත් නොහැර යන කිලෝමීටර් ගාණක් පයින් යනෝනේ ඒතර ළමයි පොඩි ළමයි වඩාගෙන බරමුට්ටු උස්සගෙන සීතලේ නේද එක්ක මොකද්ද හයිය සමහර වයසක අය ලෙඩ වෙච්ච අය පවා ඒ දුෂ්කර ගමන යන්නේ හයියක් ආවේ කොහොමද හිතට ඒක ශක්තියන්නේ ඒ හිතට හයිය ලැබුණේ පින ගැන විශ්වාසය ඊළඟට සමහර අය බලන්න දැන් සමහර අය ඉන්නවා මේ දුෂ්කරයි ජීවිත කනබන දේ හොයාගන්න දුෂ්කරයි දැන් ඕගොල්ලෝ කියලා පහසුවෙන් එන්නේ නැහනේ නේද? ඕගොල්ලන්ට මහන්සි වෙන්න එපා නේද? උදේ ඉඳන් මහන්සි වෙලා වෙලා වෙලා තමයි යම් දෙයක් හොයාගන්නේ. ඒකත් මන්දි මිනිස්සුන්ට නේද? කන්න ඕන, ඇඳුම් අඳින්න ඕන, ළමයි ලපටින්න ඕන. ඉතින් බඩු මුට්ටු ඕන. අපිට කොච්චර බඩු මුට්ටු ගෙවල් වලට ඕනද නේ? මේ ළමයින්ගේ දේවල් කෙරවලක් නෑ ලෙඩ වෙනවා බේක් ගන්න ඕන. ඉතින් ඒකට හම්බෙන ටික කොච්චර ටිකක්ද නේ? ගොඩාක් මහන්සි වෙනවා. නමුත් බලන්න පිනේ විශ්වාසය ඇති වුනහම ඒ කොහොම දුෂ්කරේ හම්බ කරත් Tamanට කොච්චර පාඩුණත් පිනට යොදවනවා. ඒ බලන්න පින කියන දේ ගැන තියෙන විශ්වාසය අපට කොච්චර යහපත් හිතක්ද? කොච්චර යහපතක් සලසනවද? ඒතර අපට ලෝභය අතහරවන. පරිත්‍යාගය ඇති කරනවා හිතේ නේද? ඊළඟට අපේ හිතේ ගුණගරුක භාවය ඇති කරනවා. යටහත් පහත් ගතිය. දැන් බලන්න අපේම සල්ලි විදන් කළා මේ බිම ඉඳගෙන ඉන්නවා. නේ? ඒක පිනගෙන විශ්වාසයෙන් නේද අපි මේ නම්මිශීලී මිනිසු බවට පත් කරේ. නේද? ගෞරවයක් නේද තියෙන්නේ. භික්ෂුන් වහන්සේ ගැන ගෞරවයක්. දැන් විහාරයකට ගියාම කිසි කෙනෙක් දඟලනවාද? තේරෙන අය දඟලන්නේ නේද? හරි සංවර වෙනවා. ඒතර ඊළඟට බිම වාඩි වෙලා නේද? සාදුකාර දීලා ඊටාම සදහසින් ගෞරවාදරෙන් වඳිනවා පුදනවනේ. විහාරයක් අස්සේ කවුද බලකලේ? කිසි කෙනෙක් බලකලද? නෑනේ. දැන් අපි දන්න ඉස්කෝලේ අපි පොලිමේ ඉන්නවා ගානට සද්ද නැතුව ඉන්නවා. බය කරන්නේ. දැන් බලන්න තවමක අපි වාහනයක ගියත්, පයින් ගියත් හරියට ගානට යනවා නේද? ඒයි වාහන පොලිමට යනවා අපි හරියට කහයිරෙන් යනවා. ඒ එහෙම කොහොමද උනේ? නීතියකට නැත්තම් අපි අමාරුවට නීතියෙන් කොට වෙනෝනේ. නමුත් බලන්න ඔයගලන් හොඳට සීකරොත් තේරෙයි බුදුරජාණන් වහන්සේගේ විහාරයකට අපි යනවා. සද්ද කරන්නේ නේද? පොඩි ළමයින්ටත් සද්ද කරන්න එපා කියනවා. නේද? අපි පිළිවෙලකට ඉන්නවා. නේද? එතන බිම ඉඳ ගන්නවා. නිහඬ වෙ ඉන්නවා. ඊළඟට බලන්නකෝ ගෙදරකට භික්ෂුන් වහන්සේ නමක් වඩිනවා. ගෙදර රේඩියෝත් එක්කත් වහනවා. ගෙදර වෙන කතා බතා තුවත් ඉක්මනින් නතර කරගන්න. අපිට සමහර තැන්වල ආරවල් තියෙනවනේ. හයියෙන් කියා ගැනීම තියෙනවා ගෙවල් ආශ්‍රේ. ඈ ඒ වෙලාවට භික්ෂුන් වහන්සේ නමක් වැඩියොත් අර ප්‍රශ්නෙත් නැතිනවනේ. ඈ ඔක්කොම අමතක වෙනවනේ. අමතක කළා වෙනම සූදානම් වෙනවනේ. ඉක්මන් කළා සුදුරිදි හොයලා පුටු සුදු අතුරවලා අර කලබලේ අමනාපෙන් රණ්ඩුවත් වල අමනාපෙත් නැති කළා. හා හා නේද? ඉක්මනින් ගිලම්පස හදලා ඒ වගේ වෙනස් වෙනවා නේද හිත? දැන් ඔබට තේරෙනවද මේ ඒ ඒ ඇයි ඇයි මොකද්ද වෙනස් වුනේ? ඇයි එහෙම වෙනස් වුනේ? අපි හිතමු gedara පඩිය එහෙම අමනාපකමක් ආරවුලක් කතා බහක් තියෙන වෙලාවේ වෙන ඥාති කෙනෙක් ආවා. අල්ලපු gedara කෙනෙක් ආවා. ඒ තිබුණ එක තමයි වැඩි වෙනවනේ. දැන් ඔබට තේරෙනවද හිත වෙනස් වෙන විදිහ? නමුත් අපි දන්නවා භික්ෂුන් වහන්සේ නමක් වැඩියොත් ඈතින් ගේට්ටුවෙන් දැක්කොත් ඇති නේද ඉක්මනින් ඒ කලබලය අතහැරලා වෙනස් වෙනව නේද? ඒතර ඔබට <coughs> තේරෙනවද මේ අපේ හිත වෙනස් වෙන විදියවල්? ඊළඟට බලන්න අපි ගොඩාක් හිතේ අමාරුකම් තියෙන වෙලාවල් තියෙනවා සමහර අයට. ඒතර බෝධින් වහන්සේ නමක් දැක්කහම ඒ හිතේ අමාරු අපහසු පීඩාව අයින් වෙලා සංසිඳෙනව නේද? චෛත්‍ය මලකට ගියාම විහාරයකට ගියාම වෙනස් වෙනව නේද? දානයක් දෙනකොට වෙනස් වෙනවා. අපි නෝ උත්සවයක් තිබිලා කැම බීම හදලා කන්න බොන්න දෙනවා. එතකොට කොහොමද? ඔයන කොටත් කලබලෙනේ. නේද? කැම දෙද්දිත් කලබලේ. දානයක් සඳහා කැම උයනවා. කලබල ඇතිවද? නෑ නේද? කල් ඇතුවම ලිප් හදලා වලන් හදලා පරණ ආය දන්නවා දැන් ඉස්සර වගේ අද සාමාන්‍ය ගෑස් ලිප් වලින් වෙනවා. නමුත් ඉස්සර එහෙම නෑ. දැන් මේ අම්මලා දන්න ඇති කලින් කළ විදිහේ. වෙනමම ලිප් ගොම මැටි ගන්නවනේ. ගෙවල් පිරිසිදු කරනවා. හැලිවලන් වෙනමම සකස් කරනවා. දානෙට පෙරම ගොඩාක් ලකලැස්ති වෙනවනේ. දානේ හදද්දී කලබල කරනවා. නමුත් උත්සවයකට ඉව ගෝසා වෙන්නේ ඒ කරන්නේ කොහොමද? උත්සවයට කට්ටියට කැම බීම් බෙදනවා කනවා බොනවා ගෝසා වෙන්නේ කරන්නේ. ගෝසාවි. දානෙකදී පටන් ගත්ත මොහොතේ ඉඳන් හිත කලබල නෑ නේද? සිත කය වචනයේම කලබල නෑ. දැන් ඔබට තේරෙනවද මිනිස්සුන්ගේ සිත කලබල වෙන විදිහක් තියෙනවා. වචන කලබල වෙන විදිහක් තියෙනවා. සිත කය වචන කියන තුන්දරම කලබල වෙනවා. ඇවිස්සෙනවා. එහෙම විදිහක් තියෙනවානේ මිනිසුන්ගේ. ඔයගොල්ලන්ට මේ කාටත් ඒක තේරෙනවා. ඒ වගේම බලන්න ඒ සිතම කලබලයක් තිබුණොත් ඒක නැති වෙලා නිවිලා සංසිඳිලා පහසුවටපත් වෙනවා. එහෙම දෙපැත්තක් තියෙනවා නේද? ඒ දෙපැත්තෙන් බලන්න වඩා පහසු කලබල වෙලා කරන එකද නිවිලා සංසිඳිලා කටයුතු කිරීමද වඩා පහසු. ඈ? කෝකද පහසු? දැන් ඕගොල්ලන් ඕනතරම් ගෙවල් වල උත්සව මඟුල් කටයුතු කරලා ඇති. ඒවා කරනකොට කනබුන දේ දෙනවා සංග්‍රහ කරනවානේ. ඒවා සංසිඳිලද කරන්නේ කලබලින්. කලබලින්. ඒවා කළා සති ගානක් සමාහට මහන්සි අරිනවානේ. මහන්සි අරිනවා. දැන් දාන මානලත් කෑම හදනවා, කෑම බෙදනවා. ඒ එකම කටයුත්ත. ඒතර දානයක් වෙලා වෙහසට ඉන්නවද නිදානේ? නෑ නේද? එතකොට ඔබට තේරෙනවද මේ ක්‍රියාව ඒ ක්‍රියා දෙකේ වෙනසක් තියෙනවා. එක ක්‍රියාවකින් කලබලයක් එනවා, විහිසක් ඇතිවෙනවා, කය පවා රිදෙනවා. නේද? නමුත් මේ දානය සඳහා නැත්නම් පින්කමක් සඳහා උත්සාහ කරනකොට සතුට, ප්‍රබෝධය, සංසිඳීම, සිතේ නිවීම, සිත කය වචනේ තුන්දොරේම නිවීමක් තියෙනවා. ඒක පහසුයිද අපහසුයිද? පහසුයි. නමුත් අර අනිකුත් කටයුතු වලදී එම නිවීමක් නැහැ. නේද? ඒක පහසුද අපහසුද? අපහසුයි. අපහසු කියන්නේ ඒක දුකද සැපද? දුකයි. දානයකදී පින්කමකදී කොමන කටයුත්තක් කරත් එතින්දී සුවයක් තියෙනනේ. ඒ සංසිඳනවා. ඒක සැපද දුකද? සැපයි. දැන් ඔබට තේරෙනවා පුණ්‍ය ක්‍රියාවක් නිසා සිතකය වචන කියන තුන්දරම සංසිඳනවා. එයින් සුවයක් තියෙනවා. ඒක සැප විපාකයක්. අර ක්‍රියාවේ විපාකය. පැහැදිලිද? දැන් අපි වෙන කටයුත්තක් කරනකොට සිත කය වචනය කියන තුන්දර හසුරවනවා. වෙහෙසෙනවා, මහන්සි. අන්තර කයටත් අමාරු, සිතටත් අමාරු පීඩයි. ඒක දුකක්. ඒ කියන්නේ අර ක්‍රියාවේ විපාකයක්. දැන් එහෙනම් තේරුම් ගන්න සාමාන්‍ය උත්සවයකදී මහන්සි වෙනකොටත් පීඩයි නම් මිනිස්සු තව සිත කය කාය මහසිකන තමාර දේ තියෙනවා. සත්තු මරනවා. සොරකම් කරනවා. වැරදි කාම සේවනය කරනවා. බොරු කියනවා. මද්ද්‍රව්‍ය බොනවා. ඒවා කරපුවාම එන මහන්සියෙන් කොච්චර විඩාව ඇද්ද? හ්ම්? දැන් ඔබට තේරෙනවද? නේද? සාමාන්‍ය මඟුල් උත්සවයකට වගේ මහන්සි වෙද්දි හිතටත් කායටත් මහන්සි. සුවේ අඩුයි. පුංචි සුවයක් නැත්තේ නෑ නේද? තියෙනවනේ. පොඩි සොයක් තියෙනවා. නමුත් තේරෙන්නේ නැති මහන්සියක් තියෙන නේද? ඈ? නමුත් බලන්න දානමය පින්කමකද? භික්ෂුන් වහන්සේලා ගෙදරට වඩම්මනවා. දැන් ඔබට මේ දානෙට වඩා අපට ගෙදරට භික්ෂුන් වැඩමවනනම් එහෙනම් මාස ගාණක් සමාහට ඒ සතුට තියෙනවා. නේද? ඔබට ඒ ක්‍රියාදක වෙනසක් දැන් තේරෙන්න ඕනේ. ඒතරම තවදුරටත් ඒක කල්පනා කරන්න. එහෙනම් අර උත්සවයක් වගේ දෙයකදීත් වෙහෙස තියෙනවා. නමුත් පුංචි සුවයක් නිසා කරගෙන යනවා. නමුත් බලන්න අර සත්තු මරණ සොරකම් කරන වැරදිකාම සේවනය කරන බොරු කියන මද්ද්‍රව්‍ය භාවිත කරන අය ඊළඟට අනුන් එක්ක අරගල කරන රණ්ඩු සරුවල් කරන අනුන්ට හිංසා පීඩා කරන රණ්ඩු සරුවල් කරන දේපල විනාශ කරන ඊළඟට ඒ වගේ නොයෙකුත් අකටයුතුකම් කරන වෙලාවල් මිනිස්සු ඉන්නවා. ඒ අයට කොච්චර වෙහසක් ඇද්ද? කොච්චර පීඩාවක් නේ? එහෙනම් සාමාන්‍ය දෙයක් කරලා වෙහසක් තියෙනවා. නරක දෙයක් කළොත් එහෙම ඒකේ වෙහස මෙලවටත් මෙලව බොහෝ කාලයකටත් දැනෙනවා. එයින් අතර වෙන්නෙත් නෑ. ඊළඟ ජීවිතේටත් ඒ වෙහස දැනෙනවා. ඊළඟ ජීවිතේටත් ඒක දැනෙනවා. පිනක් කරාමත් එහෙමයි. දානයක් දුන්නාම ඒක පහසුව තියෙනවා. සිතත් කයත් පහසුවටපත් වෙනවා. ඒක මේ ජීවිතයේ බොහෝ කලක් දැනෙනවා. සිහි කළ සතුට වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේටත් දැනෙනවා. දැන් තේරුම් ගන්න යහපත් දෙයක් කරනකොට දැනෙන දේ සැපයිද දුකයිද? සැප සහිතයි. අයහපත් දෙයක් කරනකොට දුකයි. යහපත් දෙයක් කරනකොට මෙලවදීම සැප විපාක තියෙනවා. දීර්ඝ කලක් සැප විපාක තියෙනවා. මරණාසන්න වෙද්දිත් ඒ යහපත් දේ සිහි කරමින් සතුට වෙන්න පුළුවන්. ඒක සැපක් නේද? සැපටයිදී. අයහපත් දෙයක් කළොත් කරද්දීම දුකක් පීඩාවක් තියෙනවා. කරාට පස්සේ දුකක් පීඩාවක් තියෙනවා. බොහෝ කලක් දුකක් පීඩාවක් තියෙනවා. මරණාසන්න වෙද්දී ගොඩාක් දුක් පීඩා දැනෙනවා. යහපත් දේ කලන් පස්සේ ඊළඟ ජීවිතයේ සුවපහසු තියෙනවා. අයහපත් දේ කලන් පස්සේ ඊළඟ ජීවිතයේ දුක් පීඩා විඳින්න වෙනවා. බොහෝ කලක් ඒ විපාක තියෙනවා. දැන් ඔබට තේරෙනවද අයහපත් දේ කළ මම පීඩයි. ඒක දුක් සහිතයි. දුකට අයිති. යහපත් දේ කළාම සැපයි. සුව පහසුයි. ඒක සැපට අයිති. දැන් තේරුම් ගන්න අයහපත් දේ කිරීමේ විපාක කොයි වගේද? අයහපත් දේ කිරීමේ විපාක දුක් සහිතයි. සුවයක් නැහැ. යහපත් දේ කිරීමේ විපාක සැප සහිතයි දුකක් නැහැ. ඒ විපාක ඒ දෙකෙහිම විපාක මෙලවටත් පරලොව බොහෝ කාලකුත් තියෙනවා. ඒතර ආන් මේක තේරුම් ගන්න ඕන. අපි තවදුරටත් කල්පනා කරන ක්‍රියාවේ කරන ක්‍රියාවට විපාක තියෙනවා. කරන ක්‍රියාවට විපාක තියෙනවා. ඒක තේරුම් ගන්න. ඒතර හොඳ ක්‍රියාවක් කළොත් හොඳ විපාක. නරක ක්‍රියාවක් කළොත් නරක විපාක. හොඳ ක්‍රියාවකින් හොඳ විපාක දෙන දෙයට කියනවා පින කියලා. නරක ක්‍රියාවකින් නරක උපදවන දෙයට කියනවා පව කියලා. පිනෙහි විපාකයට කියනවා සැප කියලා. පවේ විපාකයට කියනවා දුක කියලා. පින කරන ක්‍රියාවට කියනවා පුණ්‍ය ක්‍රියා කියලා. පව කරන ක්‍රියාවට කියනවා පාප ක්‍රියා කියලා. හොඳද? ඒතර මේ මිනිස් ලෝකයට ආපුවට මේ විදිහට තේරුම් ගන්න පුළුවන් බුදු කෙනෙක් පහළ වෙලා මේ ගැන කියන කාලෙක. නැති කාලෙක දන්නේ. ඇයි මේකද ගැන දන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි මිනිසුන්ගේ ක්‍රියාවන් සහ ඒවායේ විපාක ගැන හොඳටම දන්නේ. දැනගෙන බුදුරජාණන් වහන්සේ නරක ක්‍රියා කිසිවක් නොකර ඉන්න කියලා මිනිසුන්ට කියනවා. නරක ක්‍රියා සියල්ල කරන්න එපා කියලා. සබ්බ පාපස්ස අකරණම් කියලා. සීලු පව් නොකල යුතුය කරන්න එපා කියන. යහපත් දේ කරන්න ඕන. කුසලස් උපසම්පදා කුසල් උපදව ගන්න කියලා. ඒ විදිහට මේ සිත පිරිසුදු කර ගන්න ඕන. සිත පිරිසුදු වෙනකොට ඒ තමයි බුදුරජාන් වහන්සේගේ අනුශාසන. ඇයි මේ විදිහට නරක දේ කරන්න එපා කියලා කියන්නේ? නරක දේ කරන්න එපා කියලා කියන්නේ ඇයි? ඈ? ඇයි නරක දේ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ? ඈ? පව් රැස් වෙනවා. ඇයි පව් රැස් වුණාම මොකද වෙන්නේ? පවේ විපාක දුකක්. ඒ පවේ විපාකේ කාට හරි දෙන්න පුළුවන්ද? මම මේක වෙන කෙනෙකුට දෙනවා. මම මේක අතහරිනවා. පුළුවන්ද? බෑ. පවේ විපාකේ කාට හරි දෙන්න පුළුවන් නම් පවක් කෙරුණ ප්‍රශ්නයක් නෑ. එහෙනම් පවේ විපාකේ දාලා අපිට දුවන්න හරි එහෙම නැත්නම් ඒක දැන් අපිටම ගින්නක් ගිනි ගන්නේ අපිට දුවලා යන්න පුළුවන් නේ. අඩුම වශයෙන් සමහරට නේද? දැන් කන්දක් පෙරලෙද්දී අපිට දුවන්න හරි සමහර අවස්ථාවක් තියෙනවා නේද? නමුත් දැන් පවක් කළොත් ඒ විපාකයෙන් මිදෙන්න ඒක එකෙන් පැනලා යන්න බේරෙන්න පුළුවන්. බෑ. වේ විපාකය වෙන කාට හරි දෙන්න පුළුවන්ද? බෑ. පවක් කළොත් එහි විපාකය අංශුවකවත් සුවයක් තියෙන්නේ අංශුවකත් සුවයක් තියෙන්නේ නෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒ දුක් උපදවන පව් කරන්න එපා. පොඩ්ඩක්වත් නෙමෙයි සියලුම පව් කරන්න එපා කියන. පව් කියලා යමක්ද තියෙන ලෝකේ සියල්ල කරන්න එපා. සබ්බ පාපසකරණම් කියන්නේ. සියලුම පව් නොකර ඉන්න. ඇයි සියලු පව් නොකර ඉන්න කියලා කියන්නේ? සීලපව නොකරන්න කියලා කියන්නේ ඒ කරන්න එපා කියන්නේ. ඒක දුක් උපදවන දෙයක් නිසා. ඒ දුක් කාටවත් දෙන්න බෑ. අපි ඒක අතහැර ගන්න අපටම විඳින්න වෙනවා. පාපේ විපාක ඊ타මත්ම බාහිරකයි. දුක් සහිතයි, කර්කසයි. ඒක මෙලව විපාක තියෙනවා. පරලෝ විපාක ගොඩාක්ම දුක් සහිතයි. පාපේ මෙලව විපාක යම් ප්‍රමාණයකට දුක් තියෙන්නේ ඊට වඩා ඊළඟ ජීවිතයේ දුක් ගොඩක් වැඩි. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙලව මනුෂ්‍ය ලෝකයේ මේ ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ කියලා කියන්නේ සැප දුක් දෙකම සහිතයි. සැප තියෙන දුක් තියෙනවා. හ්ම් දැන් බලන්න අපිට බත් මාළු හදාගෙන කන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් අඳින්න පුළුවන්. ආභරණ ආයත්තම් දාන්න පුළුවන්. මේ ළමයි ලපටිත් එක්ක ඉන්න පුළුවන් නේද? ඥාති හිත මිතුරෙක් ඉන්න පුළුවන්. ඒ ඔක්කොම සැප සැපටයි. ඒ ඔක්කොම සැප තියෙනවනේ. සැප තියෙනවා. එතකොට මේ ඒ සැප සියල්ලක්ම කුමක විපාකයක් වෙන්න ඕනද? දැන් කලින් අපි ඉගෙන ගත්තා. දැන් අපිට සැප තියෙනවනේ. ඥාතින්ගේ සැප තියෙනවා, ඇඳුමින් පැළඳීමෙන්, ගේ දුර ඉඩ කඩමින් ඔක්කොගෙම සැපක් තියෙනවනේ. එහෙනම් මේ සැප කුමක විපාකයක්ද? පිනේ විපාකයක්. කවදා කළ පිනේ විපාකයක්ද? දැන් බලන්න ඔබට ලස්සන ශරීරයක් තියෙනවා. කෙස් ලස්සනයි, දත් ලස්සනයි. මේ මනුස්ස ලෝකේ ඉන්න අයට ලස්සන කෙස් ටිකක් තියෙනවා. ලස්සන දත් ටිකක් තියෙනවා. ලස්සන හමක්, ලස්සන ශරීරයක් තියෙනවා. නෑදෑයෝ ඉන්නවා, අම්මා ඉන්නවා, දරුවෝ ඉන්නවා. නේද? ඒවෙන් හැම එකකින්ම සැප තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. නේද? දැන් මේ ළමයට සැප නැද්ද? අම්මගේ තුරුලේ ඉන්නවනේ, අම්මා වෘතල් කරනවා. සැපක් නැද්ද? තියෙනවා. අම්මා නිසා ළමයාටත් සැප තියෙනවා, ළමයා නිසා අම්මටත් සැප තියෙනවා. මේ ළමයා හුරුතල් වෙවේ ඇඟේ එල්ලෙනකොට අම්මට සැපක් නැද්ද? තියෙනවා. එහෙනම් ඒ සැප කුමක විපාකයක්ද? පිනේ විපාකයක්. කවදා කළ පිනක් නෙමෙයි. ඈ දැන් මේ ජීවිතය කළ පිනක් වගේද අපි තේරෙන්නේ. පෙර කළ පිනක්. පෙර කළ පිනක විපාකයක් මේ සැප වශයෙන් අපට ලැබෙන්නේ. දැන් මේ හතරම තේරුම් ගන්න. හ්ම්? ඒතර පෙර කළ පිනක්ක විපාක තියෙන නිසා දැන් කරන පාපේ විපාකය ටිකක් බර අඩු වෙනවා. අපි හිතමු අම්මා සෙවණේ ඉන්න කෙනෙකුට බයක් ඇති වුණොත් ටිකක් ඒ බය තුනේ වෙනවනේ. දැන් මෙහෙම හිතන්න ඔන්න කෙනෙක් හොරකමක් කරනවා. හොරකමක් කරපුවම යට බය ඇති වෙනවනේ. ඒ හොරකමේ බය ඇති වෙන්නේ ඒකේ විපාකය. අම්මා ළඟට ආපුවාම බය ටිකක් තුනේ වෙනවනේ. ඇයි අර සැප විපාකයක් තියෙනවා මේ ජීවිතේ. ඒ සැප විපාක නිසා දුක් විපාකේ පීඩාව ටිකක් තුනී වෙනවා. නමුත් මේ ජීවිතේ ඉවරුනම් පස්සේ අර පාපේ විපාක ඊළඟ ජීවිතයට යනවා. මෙලවදී අපි නිදහස් නොවුනොත් ඊළඟ ජීවිතයට යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පාපේ විපාක පාප ක්‍රියා අත් නොහැර හිටියොත් ඒ පාපේ විපාක පව බලවත් වුණොත් දුක් සහිත තැන්වලට යන්න හේතු වෙනවා. සැප රහිත ලෝකවලට යන්න හේතු වෙනවා. ඒ සැප රහිත ලෝක තමයි තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, නිරේ වගේ තැන්. එහෙම තැනකට ගියොත් ඒ වගේ තැන්වල සැප විපාක නැහැ. ඒවා තියෙන දුක් විපාක පමණයි. ඒ නිසා තමයි මේ ලෝකයේ ඇතැම් අයට වැරදි කරනකොට ඒක තේරෙන්නේ පවක් තියෙනවා කියලා. දුකක් ඒක තේරෙන්නේ වර්ධි කරලා හැංගිලා ඉන්න පුළුවන් මේ ලෝකේ. මේ ලෝකයේ ඉන්න තාක් පමණයි හැංගිලා ඉන්න පුළුවන්නේ. වැරදි කරන ළමයි අම්මා තුරල හිටියොත් බය නැහැ. ඒ වගේ හොරකම් කර තක්කඩිකම් කරන කට්ටිය හැංගිලා ඉන්නවා. අපිට මොකුත් නැහැ කියනවා. හැබැයි මෙලව පමණයි මක් නිසාද පෙරකල පින තියෙන නිසා. පෙරකල පින ගෙවුන අයත් ඉන්නවා. එයාට හිරේ වැටලා කුටි කණ්ඩ වෙනවා නේද? බලවත් වෙනවා. පෙරකල පිනක් තියෙන තාක්, පිනේ විපාක තියෙන තාක්, පවි විපාකය යටපත් වෙලා තියෙනවා. පෙරපින දුරු ඉවර වෙලා යනකොට මතුවෙන්නේ පාපේ විපාකය. ඒතර මෙලවදීම ඇතැම් අයට පාපේ විපාක මතුවෙනවා. පරලවදී පව බලවත් වෙනාට පරලවදී සැප විපාක මොන ගැහින්නේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ නිරේ වගේ තැන්වල ඉපදුනහම සැප විපාක මොන ගැහින්නේ ඒ ලෝකයේ සැප උපදින ස්වභාවයෙන් නැහැ මනුෂ්‍ය ලෝකේ තියෙනවා ඕ බලන්න අම්මා කෙනෙක් ඕන ළමයෙකුට සෙනෙහස දක්වනවා නේද තක්කඩි වැඩ කරත් අම්මා ළඟ ඒ ළමයාට සෙනෙහස තියෙනවා මක් නිසාද මේ ලෝකේ සැප විපාක තියෙන තරක් නිසා ඉර කොච්චර පෑවත් ගස් සෙවනේ සෙවන තියනවා වගේ අර ලෝකයේම රළු උනත් අම්මා ළඟට ආපුවම සෙනෙහසක් තියෙනවා. ආදරයක් තියෙනවා, රැකවලක් තියෙනවා. නේ? නමුත් මෙලවින් චුතුනහම අම්මා නැහැ. ඒතර කවුද ඇවිල්ලා උදව් කරන්නේ? කවුද උදව් කරන්නේ? පිනක් කළොත් පිනේ විපාකයේ හැවෙනල්ල වගේ ඉන්නවා. දැන් අපට හොඳ අම්මා කෙනෙක් ලැබුණේ මිනිස් අම්මා කෙනෙක් ලැබුණේ ඇයි? පෙරකල පිනේ විපාකය. අපි මිනිස් අම්මා කෙනෙක් ලබන්ට පින් කළ තිබුණ නැත්නම් අම්මා කෙනෙක් ලැබෙයි. සත්ව අම්මා කෙනෙක්. പ്രേත අම්මා කෙනෙක්. හ්ම්? එතකොට ඒ අම්මගෙන් අපට සැප විපාක මිනිස් අම්මා කෙනෙක්ගෙන් වගේ ලැබෙයි. ඇතම් සත්තු ඉන්නවා ඊටාම පුංචි අද උපන් සතා එහෙමම හපලක් කන සත්තු ඉන්නවා. නේද? ඊළඟ දේ තමයි සමහර සත්ත්වීන් වශයෙන් ඒ පැටව බලා ගන්නවා. නේද? එහෙම සත්තු ඉන්නේ අපි දකලා තියෙන ඕන තරම් නේද? සෙනෙහසින් පැටව බලා ගන්නවා. මිනිස් අම්මා කෙනෙකුට ඔගේ බලන්න පුළුවන්ද සතෙකුට? හ්ම්? බෑනේ. අපිට අපේ අම්මලා දක්වන ආදරය, සෙනෙහස, ආරක්ෂාව අපට දෙන රැකවරණය ඒ නංශුවක්වත් පුළුවන් ද සතෙකුට තමන්ගේ පැටියට දක්වන්න? බෑනේ. එහෙනම් තිරිසන් ලෝකයේ සැප විපාක නැහැ. දුක් විපාක තමයි තියෙන්නේ. പ്രേත ලෝකයේ ඊට වැඩි. නිරේ සම්පූර්ණයෙන්ම දුක් ඒ සියලු දුක් පවක විපාක. කවද කොයි කාලේ පවුද? දැන් තිරිසන් ලෝකේ විපාක දෙනවා. පාපය. പ്രേත ලෝකේ පාපේ විපාක දෙනවා. නිරේ පාපේ විපාක දෙනවා. කොයි කොයි කාලේ කර පාපද? කලින් කර පාප, පෙර කළ පාප. දැන් අපට මේ සැප විපාක දෙන්නේ පෙර කළ පින. නේද? ඒ වගේ දැන් නිරේ ඉන්න දැන් තිරිසන් ලෝකේ ඉන්නට පෙර කළ. එහෙනම් අපි දැන් යම් පව් කළොත් එහි විපාක අපට ඊළඟ ජීවිතයේදී දුගතියේදී විඳින්න වෙනවා. අපි දැන් පින් කළොත් එහි සැප විපාකය ඊළඟ ජීවිතයේදී ඒකාන්තයෙන්ම සුගතියේ විඳින්න පුළුවන්කම තියෙනවා. අපි මෙලව මේක තේරුම් නොගත්තොත් අපිට පිනපව තෝරගන්න පුළුවන් නේද? දැන් මෙයයි පින මෙන්න පිනේ විපාකය. මෙයයි පව මෙන්න පව විපාකය කියලා අපිට තෝරගන්න බැරි වුණොත් බහුල වශයෙන් අපි මොනවා කරන්න පෙළඹෙයිද? පින කරන්න පෙළඹෙන්නේ පව කරන්න පෙළඹෙන්නේ. පව කරන්න පෙළඹෙන්නේ. මක් නිසාද ඒකට අපිට තේරෙන්නේ නැති නිසායි. මෙයයි පව මෙයයි පින කියලා තේරෙන්නේ නැත්තම් මොකද්ද වැඩිපුර කරන්නේ? පව කරන්න. පින කරන්න පෙළඹෙන්නේ තේරෙන කෙනා පමණයි. නොතේරුම් ගමන් අතපත ගාලා පින කරන්නේ නැහැ. කරන්න බෑ. ඒක ස්වභාවය. මොකද මේ සූත් මේ සත්වයා හැරෙන්නේ පව දෙසටයි. ස්වභාවය. ඒ හැදිලා තියෙන විදිය. ඒකයි මේකෙන් අපිට ආරක්ෂාවක් නැත්තේ. ස්වභාවයෙන් ආරක්ෂිත ක්‍රමයක් ලෝකේ නැහැ. ස්වභාවයෙන්ම පවෙන් නිදහස් වෙලා පින පැත්තට නැමෙන ක්‍රමයක් මේ ලෝකේ නැහැ. එහෙම නැහැ. ස්වභාවයෙන් සකස් වෙලා තියෙන කොහොම ක්‍රමයක්ද? පව කරන විදියට. දැන් මෙහෙම හිතන්න දැන් අපි හිතමු පාරේ යනකොට මේ පොලිසිය මහත්තුරු ඉන්නවා වාහන පරීක්ෂා කරන්න. ඒ මහත්තුරු නැත්තම් වාහන කොහොම යයිද? ඈ අපි හිතමු දැන් මේ රටේ නීති තියෙනවා. ඒ නීති දැන් අපි හිතමු මේ ආණ්ඩුව කියනවා දවසක ඥානි පහකට සියලුම නීති අයින් කරනවා. తాවකාලික නතර කරනවා. පස්සේ ඒව බල ගන්නන්නෙත් නැහැ. ඒ විනාඩි 5 ඇතුළත වෙන දේවල් පස්සේ ගන්නෙ නෑ. නීති අත ඒ වෙලාවක අතාරිනවා. මිනිස්සු මොනවා කළයිද? ස්වභාවයෙන් යහපත් දෙයට කරයිද? නෑ. එහෙනම් බලන්න මේ કૃතිමව තමයි බලෙන් තමයි දඬුවම දීලා තමයි වැරද අතවල තියෙන්නේ. දැන් වැරදි අතහැරවලා තියෙන්නේ. බලන්නකො රටේ නීති කීයක් තියෙනවද? හ්ම් රටක නීති කොච්චර දෙනවද? අන් සිල් දෙයට වඩා තියෙන නීති. මිනිස්සුන්ට වඩා නීති තියෙනවා. රටේ තියෙන මිනිසුන් පාලනයක සත්තු පාලනයකට නීති නැහැ. සත්තුන්ට වැටක් ගැහුච්චර. රතින්යන් දැම්මම සත්තු පාලනය. හ්ම්? මිනිස්යාගේ අවශ්‍ය කිවුණත් කියලා ඉවර කරන්න බැරි තරම් නීති තියෙනවා. දැන් ඔබට තේරෙනවද මිනිස්යා ස්වභාවයෙන් පෙළෙන්නේ පවටද පිනටද? ආවට. දැන් ඔබට මොකද ඉතින් මිනිස්සයා ගැන මිනිස්සයා ගැන සතුටක් ඇති වෙනවා පව් කියලා හිතෙනවා. අනුකම්පාවක් ඇති වෙනවා. මිනිස්සයා එහෙම මිනිස්සයා ස්වභාවයෙන් යොමු වෙලා තින්නේ කොයි පැත්තටද? තිරිසන් ලෝකයේ පැත්තට, නිරේ පැත්තට, പ്രേත ලෝකයේ පැත්තට නේද? මේක අපි තේරුම් ගත්තොත් මිනිස්සයා උජාරුවෙන් සෙල්ලම් කරන විනෝද වෙන මිනිස්සයා දැක්කහම මොකද හිතෙන්නේ? ඈ බලන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුනම නීති පිට නීති දැම්මත් මිනිස්සු කොහෙටද යන්නේ? නීතියෙන් පුළුවන් ද මිනිස්සයා සුගතියට යවන්න? නීතියෙන් පුළුවන් ද මිනිස්සයා පිනට යොමු කරන්න? නීතියෙන් මිනිස්සයා තුළ පින උපදවනවා. නීතිය මොකද්ද උපදවන්නේ? ඈ? නීතියෙන් මොකද්ද උපදවන්නේ? තරහ. අමනාපේ ගැටුම ඒකනේ නීතියක් අයි කරගමන් කඩන් ගන්න. නීතිය තුළ මිනිස්සයා සංවර කරනවා නම් ටිකක් සංවර කළා නීතිය අයි කරන්න පුළුවන්. මේ එහෙනම් නීතිය තුළ මොකද්ද පුදවන්නේ? එකට කිරීම. තරහ, මනාපේ. හිතපංගොමට කියන්නන්නේ ඒක. ඒ හැඟීම. එහෙම නැත්නම් නීතිය තුළ මිනිස්සයා සංවර කරනවා නම් ටික කලක් ගිහලා නීතිය අයින් කරන්න පුළුවන්. නේද? හීලා කරපු සතාගේ ලණුව අයින් කරනවා නේද? සතාගේ ලණුව අයින් කරාට මනුස්සයාගේ ලණුව අයින් කරන්න බෑ. මනුස්සයාට හැමදම ලණුව දාලා තියන්න වෙනවා. ඇයි මනුස්සයා ස්වභාවින්ම පවට බරයි. පවට බරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මැරෙන මිනිසුන්ගෙන් මහ පොළවේ පස් වගේ විශාල මිනිස් ප්‍රමාණයක් අපායට යනවා. මැරෙන මිනිසුන්ගෙන් නියපොත්තේ පස් වගේ ඉතා ස්වල්පයයි මනුෂ්‍ය ලෝකෙට නැත්තම් සුගතියට යන්නේ. දැන් ඔබට තේරෙනවද මේ කතාව ඇත්ත කියලා? නේද? නේ? කෝටියක් නීති දැම්මත් නීතියෙන් පිට වැඩ නතර වෙන්නේ නේද? නීතිය ගැන පවා එතකොට මෛත්‍රී හැඟීමකින් නෙවෙයි කවුරුත් ඉන්නේ. නීතිය ගැන අමනාපෙන්. නීති ගැන මනාපෙන් ඉන්නවනම් නීති ටික කලින් අයින් කරන්න පුළුවන් රටකනේ. නේද? ගහකට වැලක් යවනකොට වැල ලණුවකින් ගැට ගන්නවා. පස්සේ ලණුව අයින් කරනවානේ. නේද? දැන් අපිට පාරේ කහිර දාලා පාරේ තියෙනවනේ කහිර තියෙනවා. ඒකලා නීතිය කියනවා. ඒකලා පුළුවන් අපිට කහිරේ මේ යවන්න. පුළුවන්ද? කහිරක් දාලා පොලිසිනුත් දාලා විසිල්ලෙකුත් ගහලා කොච්චර pore කල්ලනවද? නේ? එහෙනම් ස්වභාවයෙන් මනුස්සයා කොහෙටද හැරෙන්නේ? පවට. පවට. දැන් වෙනද මනුස්ස ලෝකේ හරි තීරණාත්මකයි කියලා. නේද? ඊටාම තීරණාත්මකයි. ඒතර මේ පව මේ පින කියලා දන්නවනම් මිනිස්සු එහෙම නීති දාන්න ඕනේ නෑ නේද? දන්නේ නෑ. මෙයයි පව මෙයයි පව විපාකය. මෙයයි පින මෙයයි පිනේ විපාකය කියලා දන්නවා නම් මිනිස්සුන්ට නීති අවශ්‍යද? නීති අවශ්‍ය නැහැ. එහෙනම් ඒ කාරණේ දන්නා බව ස්වභාවයෙන් ඉපදෙයිද? ඉපදෙන්නේ ඒ නිසා මේ ලෝකේ හැමදාම නීති ඕන වෙනවා. ඒ නීති රකින්න ආය නීති ඕන වෙනවා. නීති කෙරවලක් නැතු ඕන වෙනවා. මක් නිසාද? මිනිසුන්ගේ යහපත අයහපත දන්නා බව නැති නිසා. ඒක උපදවන්න බෑ නීතියකින් හෝ වෙන ක්‍රමවේදයකින්. මෙන්න මේ දුෂ්කර ස්වභාවය. මොකද්ද දුෂ්කර බව මිනිසුන්ට යහපත අයහපත තේරුම් ගන්න බෑ. මිනිසුන් මුජාරු ලකුවට අපි දිනු යාතිනිකවට පාලනයේ දුෂ්කරයිනේ සතුන්ට වඩා. සත්තු පාලනේ ලේසි වැටක් ගැවලා ලණුකකට ඉවරයි. නේ? ඔබ දැකලා තියෙ ඕන තරම් ඇතම් සත්තුන් ලණුකට ගන්නෙත් නෑනේ. පුංචි ළමයා එක්කන් යන හරක් 100 හමාර පුංචි ළමයි දක්කන් යන දැකලා තියෙනවද? ඈ දැකලා නැද්ද? දැන් ඔයගොල්ලෝ පැති වරතරන් දැකලා ඇති. ඊටාම් දරදඬු මීහරක් රංචු දක්කන් යන පුංචි කොළු ගැට්ටු. ඊටාම පුංචි ළමයි සිය ගාන සත්තු දක්කගෙන යන තැන් ලෝකේ තියෙනවා. පුළුවන් නම් මහා මිනිහෙකුට මිනිස්සු පස් දෙනෙක් දක්කන් යන්න කියන්න. පුළුවන්ද? එන වඩා දුෂ්කර මිනිස්සයව බේරන්නනේ. නේද? මිනිස්සයා බේරන්නලි අමාරුයි. නේද? එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මෙන්න බඳු මිනිසුන් සහිත ලෝකයක. ඒ මිනිසුන් බේර ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය කියන්නේ. මොකද මිනිස්සු මේ කරුණ දන්නේ නැහැ. මොකද්ද දන්නේ නැත්තේ? මේක හොඳ දේ, මේක හොඳ දේ විපාක. මේ නරක දේ, නරක දේ විපාක මේයි කියලා දන්නේ නැහැ. ඒක ඉබේ ඒ දැනුවත් බව එන්නේ නැහැ. වෙන දෙවි කෙනෙක් හෝ වෙන කෙනෙකුට ඒක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. එහෙම දන්න කෙනෙක් නැහැ ලෝකේ. ඒතර මිනිස්සු ස්වභාවයෙන්ම අර ගවයා ගොයමට ඇදිලා යනවා වගේ. ගොයමක් තියෙන තැන ගවයෙක් තිබොත් ගවයා ඇදෙන්නේ ගොයමටද පිටටද? ගොයමට ඇදෙනවා. ඒක ස්වභාවයක්. ওই වගේ තමයි මිනිස්යා ස්වභාවයෙන් පාප ක්‍රියාවට ඇදිලා යනවා. ස්වභාවයෙන් පාප ක්‍රියාවට ඇදිලා යනවා. ඒක ඔබ තේරුම් ගත්තොත් ඔබ දෙස බලලම ඔබගේ අහකන නාසය දිව ශරීරය ස්වභාවයෙන් කොහෙට යොමු වෙයිද කියලා බලන්න. උතර තේරෙයි. ලෝකෙ දිහා බැලුවත් එහෙමයි. අපි බලන්න අපි දිහා. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් අපි ස්වභාවයෙන් නැමිලා යන්නේ පින නෙමෙයි පවට. නේද? මෙන්න මේ බඳු ලෝකයක තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. දැන් බලන්න අපිට තේරෙනවා ලෝකයේ ස්වභාවයෙන් එහෙම කියලා දෙන්න කෙනෙකුත් නැහැ. දන්න කෙනෙක් නැහැ මේ ගැන. එහෙම කිසි කෙනෙක් නොදන්න ලෝකයක Tamanම මේක තේරුම් අරගෙන මේ බඳු දෙයක් ලෝකේ තියෙනවා. නරක කියලා දේවල් තියෙනවා, හොඳ කියලා දේවල් ලෝකේ තියෙනවා. නරක දේ විපාක දුක් සහිතයි, සැප නැහැ. හොඳ දේ විපාක සැප සහිතයි, දුක් නැහැ. කියලා තේරුම් ගන්න සියලුම නරක අතහැරලා. සියලුම හොඳ දේවල් කළා සියලු දුකෙන් නිදහස් වෙනවා යම් කෙනෙක්. කාගෙන්වත් අහන්න කෙනෙක් නැහැ. දැන් තේරෙනවා අපිට කාගෙන්වත් අහන්න කෙනෙක් ලෝකේ නැහැ කියන්නේ. කිසිම කෙනෙක් මේ ගැන අහන්න අහලා ඉගෙන ගන්න නැති කලක එක්තරා කෙනෙක් Tamanම තේරුම් ගන්නවා මේ ක්‍රියා නරකයි. මක් නිසාද එහි විපාක දුක් සහිතයි. මේ ක්‍රියා හොඳයි මක් නිසාද ඒ ක්‍රියා ඒ විපාක සැප සහිතයි කියලා තේරුම් ගන්නවා. තේරුම් ගන්න සීලම නරක දේවල්. ඒවට කියන පාප ක්‍රියා, පව උපදින ක්‍රියා සහ පාප ක්‍රියා. ඒ සීලම පාප ක්‍රියා අතහරිනවා. නොකර ඉන්නවා. නොකර ඉන්නේ කොහොමද? නීතියකින්ද නෑ. ඒකේ විපාකයේ දුක් සහිතයි කියලා අවබෝධ කරගෙන. විපාකයේ දුක් සහිත කියලා අවබෝධ කරගත්තම කරන්නේ දැන් අපට ගින්න පිච්චෙනවා කියලා දැනගත්තන් පස්සේ ගින්නෙන් ආරක්ෂා නීතියක් ඕනේ නෑ නේද? ආන් ඒ වගේ. පවේ විපාක බියජනකයි දුක් සහිත කියලා දැනගත්තම පව් කරන්නේ ආන් ඒ වගේ පව් කොම නොකර. ඊට පස්සේ යහපත් දේ විපාක සැප සහිතයි කියලා දැනගන්නවා. ඊළඟට සිත පිරිසිදු කර ගැනීම ගැන තේරුම් අර ගන්නවා. පව් අතහැරලා කුසල් වඩලා සිත මුළුමනින්ම පිරිසිදු බවට පත් කර ගන්නවා. එක්තරා කෙනෙක් Taman විසින්ම Tamanගේම නුවණ පාවිච්චි කරලා ඒ කෙනාට කියනවා බුදුරජාණන් වහන්සේ කියලා. කිසිම කෙනෙක් කියලා දෙන්න හිටියේ නැහැ. එම කෙනෙක් ලෝකෙ හිටියේ නැහැ. පහළ නැහැ. නේද? ඒතර එහෙම කෙනෙක් නැති කලක Tamanගේම දැනුමින් Tamanම කල්පනා කරලා හොඳ නරක තේරුම් ගන්න නරක සියල්ල අතහැරලා සියලුම හොඳ පුරුදු කළා සිත සම්පූර්ණයෙන් පිරිසිදු කරගෙන සියලු දුකින් නිදහස් වෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. කෙනකින් අහලා නෙවෙයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට සියලුම පව් මේවා කොහොම පව් කියලා පව් ඔක්කොම අඳුර ගන්නවා. අතහැරලා දානවා. සියලුම යහපත් දේවල් අඳුර ගන්නවා, දැන ගන්නවා, අවබෝධ කර ගන්නවා. ඒ ඔක්කොම සම්පූර්ණ කරනවා. සිත සම්පූර්ණයෙන් පිරිසුදු කර ගන්නවා. දුකෙන් නිදහස් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සියල්ලම දන්න කෙනා බවට පත් වෙනවා නේද? කවුරුත් අහන්ට කියලා දෙන්න කෙනෙක් නැති ලෝකයක තමන්ම තේරුම් අරගෙන සියල්ල දන්නා කෙනා බවට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. නේද? ඒ නිසා බුදුරජාන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි කියන්නේ ඒකයි. සීලම පව අතහැරලා සීලම හොඳ දේ කළා සිත පිරිසිදු කරගෙන ඒකට කියනවා අරහත්ත්වයටපත් වෙනවා අරහං කියලා කියන්නේ ඒකට එතන මේ විදිහට Taman ගැනම සොයලා බලලා Tamanම ඊටාම නිවැරදි බවටපත් වෙනන් පස්සේ සීලු දෙම දන්න කෙනා බවටපත් වෙනවා ලෝකේ ආයෙන් දැනගන්න බැරි වෙච්ච දෙයක් නැහැ සීලුම දේවල් දන්න කෙනා බවටපත් වෙනවා ඒ නිසා සම්මා සම්බුද්ධයි කියලා කියනවා එතන බලන්න බුදුරජාන් වහන්සේ ඒ සම්මා සම්බුද්ධ අරහං සම්මා සම්බුද්ධ වෙන නිසා ලෝකයේ හොඳ නරක ගැන සම්පූර්ණයෙන් දන්න කෙනෙක් ලෝකේට එතකොට ඉන්නවා. නේ? බුදු කෙනෙක් පහළ වූ කලක හොඳ නරක ඒවායේ විපාක ආදී සියල්ලම දන්න කෙනෙක් එතකොට ලෝකේ ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ විදිහට පහළුණන් පස්සේ අනිකුත් මිනිස්සු කිසි දෙයක් දන්නේ නැහැ කියලා උන්වහන්සේට තේරෙනවා. නේ? උන්වහන්සේට අනික් මිනිස්සු ගැන සතුටක් කරන ශා මේගොල්ලත් අපි වගේ කියලා හිතෙනවද? උන්වහන්සේ දන්නවා දුෂ්කර උන්වහන්සේ තනියෙන් අවබෝධ කළා. අනික් කිසි කෙනෙකුට මේක තේරෙන්නේ තේරුම් කළා දීම පවා දුෂ්කරයි. නමුත් මිනිස්සු ඒ කිසි දෙයක් දන්නේ නැතුව hina වෙලා විනෝදෙන් කෙලිදෙලෙන් විනෝද වෙනවා. විනෝදයට කියලා කරන්නේ මොනවද? පෞරස් වෙන දේවල්. ගොයම ළඟ ඉන්න ගවයා ගොයමට ඇදිලා යන්නසේ මිනිස්සු නරක දෙයට ඇදිලා යනවා විනෝදෙට සතුටට සැප හොයාගෙන මේ ගැන දන්නා බුදුරජාණන් වහන්සේ ලෝකේ දිහා බලනකොට මොන වගේ හිතෙන්නේ නැද්ද? හ්ම්? මිනිස්සු ගැන සතුට වෙන්නේ නැද්ද? ශාසෝ මිනිස්සු හරි හොඳයි වාසනාවන්තයි සැප ලබනවා සතුට වෙනවා කියලා සතුට වෙන්නේ නැද්ද? මිනිස්සු ගැන අනුකම්පාවක් කරුණාවක් ඇති වුණා. මේ මිනිස්සු නොදන්නකම නිසා ලෝකය ගැන නොදන්න නිසා යහපත කියලා යහපත කරනවා මේ විපාක දන්නේ නැහැ අයහපත කියලා යහපත අතහරිනවා ඒ විපාක දන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මිනිස්සු ගැන ලොකු අනුකම්පාවක් කරුණාවක් ඇති ඒ කරුණාවට කියනවා මහා කරුණාව කියලා. මක් නිසාද? බුදුරජාන් වහන්සේ සියලු මිනිසුන් ගැන එකම විදිහට කල්පනා කරනවා. ඒ සියලු මිනිසුන් එක වලක වැටිලා ඉන්නේ. බුදුරජාන් වහන්සේ සියල්ල දැනගෙන ඉන්නවා. සියල්ල මොකද්ද? සැපත් දුකත් සැප උපදින විදිය දුක් උපදින විදිය මේ ආදී සියලු දේ බුදුරජාණන් වහන්සේ දැනගන්නවා. ඒතර හරියට කන්දක් මුදුනන නැකපු කෙනා වගේ. කන්ද පාමුල අනිත් ඔක්කොම ඉන්නවා. කන්ද මුදුනේ බුදුරජාණන් දැනුමින් පිරිසිදුයි. පරිපූර්ණයි. දැනුම රහිත අය දිහා පේනවා කන්ද මුදුනේ ඉන්නේ. කන්දේ මුදුන නැගපු කෙනාට පහළ ඈත සියල්ල පේනා වගේ මිනිසුන් ගැන පේනකොට බුදුරජාන් වහන්සේ තුළ මිනිසුන් ගැන සම කරුණාවක් සිළු දෙනාගෙනම එක වගේ කරුණාවක් අනුකම්පාවක් ඇති වෙනවා. ඒකට කියනවා මහා කරුණාව කියලා. ඒතර සතුරා මිතුරා හිතවතා අහිතවතා ළඟ ඉන්න කෙනා දුර ඉන්න කෙනා මේ කිසිවක් නැහැ. සියලු මිනිසුන් එක එක එකම ස්වභාවයෙන් යුක්තයි. මිනිස්සු සියල්ල එක ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය මොකද්ද? හොඳ දන්නෙත් නැහැ, නරක දන්නෙත් නැහැ. හොඳ විපාක දන්නෙත් නැහැ, නරකෙහි විපාක දන්නෙත් නැහැ. සැප විපාක, දුක් විපාක කිසිවක් දන්නේ නැහැ. එහෙනම් සියල්ලම එක ස්වභාවයෙන් යුක්තයි. ඒතරේ ඒ සියලු මිනිසුන් අභිබවා අවබෝධයෙන් යුක්ත බුදුරජාන් වහන්සේට සියලු දෙනා ගැනම එක සමාන කරුණාවක් සීමා රහිත කරුණාවක් ඇති. ඒ මහා කරුණාව. ඒ මහා කරුණාවෙන් යුක්තව බුදුරජාන් වහන්සේ මිනිසුන්ටත් දෙවියන්ටත් සියලු දෙනාටම කියලා දෙනවා. කිසිම පාපයක් නම් කරන්න එපා. පුංචි පාපයක්වත් කරන්න එපා. පව් කියලා යමක් දැත්තේ කිසි කලක කිසිම පාපයක් නම් කරන්න එපා කියලා කියලා දෙනවා. ඇයි ඒ කියලා දෙන්නේ? බුදුරජාණන් පෙන්නන පාපේ විපාක දුක් සහිතයි, බියජනකයි. පාපේ සැප විපාක නැහැ. ඒ පාපේ විපාකේ කාටවත් දෙන්න බෑ. පවරන්න බෑ. හිතවතෙකුට දෙන්න බෑ. ඒක දාලා පැනලා යන්න බෑ. ඒක හරියට ගොනාගේ බැඳපු කරත්ත රෝදය කරත්ති වගේ කරත්ත රෝදය බර කරත්තේ පිටිපස්සෙන් එන්න වගේ පස්සෙන් එනවා. එහෙන් දක් කරන්න එපා පාප කියනවා. යහපත් දේ කරන්න සියලුම යහපත් දේ කරන්න කියනවා. අයහපත් දේ පව් කරන දේ අතහැරලා හොඳ දේ ඔක්කොම කරන්න කියනවා. ඒකේ විපාක සැපසහිතයි. ඒකත් කාටවත් දෙන්න බෑ හොරකම් කරන්න බෑ කියනවා. ඒක හොරකම් කරන්න බෑ. කාටවත් Tamanට විඳින්න පුළුවන්. Taman පසුපස එනවා හෙවණල්ලක් වගේ ඒක පහසුවෙන් තමා සමීපේ තියෙනවා. ඒ නිසා හොඳ දේ කරන්න කියලා. එතකොට ඔබේ සිත පිරිසිදු වෙයි. සිත කිලිටි වෙන්නේ පිරිසිදුයි. පිරිසිදු සිත කිසිසේත් දුක් උපදවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපිරිසිදු සිත තමයි දුක් උපදවන්න හේතු වෙන්නේ. පිරිසිදු සිත දුක් උපදවන්නේ නැහැ. පිරිසිදු සිතකින් කිසි කලක දුක් උපදවන්නේ නැහැ. සියලු දුකෙන් නිදහස් වෙනවා. පරිපූර්ණ වශයෙන් සිත පිරිසිදුනොත් සියලුම දුකෙන් නිදහස් වෙනවා. ඒතර එහෙම වෙන්නේ සියලුම පව් නොකර සිටියොත් පව් කියලා තියෙන යම් තාක් ඇද්ද ඒ සියල්ල නොකර හිටියොත් කිසි කලකත් නොකරන විදිහට ඒ පවෙන් ඈත් වුනොත් දුකෙන් නිදහස්. ඊට පස්සේ යහපත් දේ කරන්න කරන්න සිත පිරිසිදු වෙනවා. මුළුමනින්ම පිරිසිදු වෙනවා. ඒ මුළුමනින් පිරිසිදු සිතට දුක් කිසිවක් දැනෙන්නේ නැහැ. දුක් උපදින්නේ නැහැ. දුක් රහිත ස්වභාවයටපත් වෙනවා. මෙන්න මේ දන්න දැකපු ගැන අවබෝධ කරගත්ත පරිපූර්ණ වශයෙන් සෝය උපදවගත්ත බුදුරජාන් වහන්සේ මිනිසුන්ට මේ ගැන කියලා දෙනවා. පවුන කරින්ට යහපත් දේ කරන සිත පිරිසුදු කරගන්න ඌමනා ධර්මයේ කියලා දෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේ බුදුරජාන් වහන්සේ කිව් දේ කොච්චර ඇත්තක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් අද මේ පින්කමත් එක්ක ඔබ කල්පනා කළොත්. මම මුලින්ම ඔබට එකයි කිව්වේ දානයක් දෙද්දී පහසුව තියෙනවා. පිනක් කරද්දී පහසුව තියෙනවා. නරක දෙයක් කරද්දී අපහසුව තියෙනවා. මේ විදිහට හොයලා බලන්න කිව්වේ ඒකයි. මුලින් මම ඒක නේද කිව්වේ? ඈ? මුලින් මම ඒක න කිව්වේ ඒකයි. තමන්ම මේක විමසලා බලන්න ඕනේ. එතකොට ඔබට තේරෙනවා බුදුරජාණන් වහන්සේ කිව්ව දේ ඇත්තයිනේ. මේකනේ කිව්වේ මේ කියලා. නේ? ඒ විදිහට තමයි තෝරගන්නේ. දැන් ඔබ ව්‍යංජන වෙනවා. ව්‍යංජන රහයිද කියලා ඔබ බලනනේ කලින්. බලනනේ? කොහොමද බලන්නේ? ලුණු තියනවද කියලා බලනවා නේද? ආන්නේ වගේ ඊට පස්සේ ඔබේ ව්‍යංජන රස කරලා අනුභව කරනවා කෙනෙකුට බය නැතුව දෙනවා කන්න කියලා නේ ඔබේ උයන ව්‍යංජනය ඔබ එහෙම බලද්දී ඒක අමිරසන නීරසන අප්‍රසන්නයි නම් අනුභවයට සුදුසු නැත්තම් ඔබ වළඳනවද අන් අයට දෙනවද සතෙකුටවත් කන්න දෙනවද නෑ අන්නේ වගේ තමයි. ඔබ විමසලා බැලුවොත් මේ ක්‍රියාව හොඳයිද? බුදුරජාණන් වහන්සේ මේක හොඳයි කියලා කිව්වා. මක් නිසාද? සැප ඇති වෙනවා කියලා කිව්වා. ඔබට විමසලා බැලුවොත් ඔබට තේරෙනවා ඒක. ඔබේ ක්‍රියාව විමසලා බලන්න. ඒතර ඒක සැප ඇති වෙනවා නම් ඔබ ඒක යලි යලි කරයිද නැද්ද? යලි යලි කරන මක් නිසාද සැප ඇති වෙනවා. ඒතර ඒ ක්‍රියාව ඔබ අන් අයට සමාදම් කරයිද නැද්ද? ඔබේ අම්මා පුතාට නේද? දරුවන්ට ඥාතීන්ට දරුව දෙමාපියන්ට සිළු දෙනාට අර රස මිහිරි කෑම අන් තමනුත් අනුභව කළා අන් අයටත් දෙන්නාසේ යහපතෙහි සැප අඳුරනවා නම් යහපතෙහි සැප විපාක අඳුරන කෙනා තමාත් ඒ යහපත පරිහරණය කරනවා පුරුදු කරනවා තමාගේ හිත මිතුරන් ආසන්න අය සිළු දෙනාට ඒක පුරුදු කරනවා එතකොට තමා විමසා බලනකොට නරක ක්‍රියාව දුක් සහිතයි කියලා තේරෙනවා. නරක ක්‍රියාව දුක් සහිතයි කියලා තේරෙනකොට යලි කරයිද ඒක? යලි කරන්නේ නීරස ආහාරය අනුභව නොකරන්නාසේ නරක ක්‍රියාව දුක් සහිත ක්‍රියාව දුකයි කියලා තේරුම් නම් තේරුණ කෙනා කරන්නේ නීරස ආහාරය තමන් අනුභව නොකර අහක දානවා මිසක තමාගේ පුතාට දෙනවද? තමාගේ අම්මට දෙනවද? gederine සතෙකුටවත් දෙනවද? දෙන්නේ නැහැ. අන්න ඒ වගේ වැරදි ක්‍රියාව දුක් සහිතයි කියලා දන්න කෙනා තමාගේ පුතත් එයින් බේරෙනවා. අම්මත් බේරෙනවා. අසල්වාසියත් බේරෙනවා. හතුරෙකුටවත් ඒක කරන්න ඉඩ සලසන්නේ නැහැ. එයයි ධර්මාවබෝධය කරන විදිය. මේ පිළිවෙල තමයි බුදුරජාන් වහන්සේ කියලා දුන්නේ. ඒ නිසා ඒ නරක ක්‍රියා හොඳ ක්‍රියා කියන දෙකම Taman තුලින් විමසලා බලන්න. ඔබ ආද කලේ හොඳ ක්‍රියාව. මේ ක්‍රියාව තුළ ඔබට දුකක් නැහැ. සුවයක් තියෙනවා කියලා අපිට තේරෙන්න ඕන. මතක් කළත් සතුටක් තියෙනවා කියලා තේරෙන්න ඕන. එහෙම තේරුම් ගත්තොත් ඔබ මේ පුණ්‍ය ක්‍රියා යලි යලි කරන. ඒතර ඔබ මේ පුණ්‍ය ක්‍රියා සැපසහිතයි කියලා දැනගත්තොත් ඔබට තේරෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්ව දේ ඇත්ත. බුදුරජාණන් වහන්සේ හරියටම කිව්වා. එහෙනම් මෙහි ඊළඟ ජීවිතෙත් විපාක තියෙනවා. මරණාසන්න වෙනකොට මට මේක සිහි වෙයි කියලා ඔබට තේරෙනවා. විමසා බලනකොට ඔබට තේරෙනවා. ධර්මයේ කියන්නේ ඒ වගේ. විමසා බලනකොට බලන්න තේරෙනවා. මැනික උපකරණට කරන්න දිස්නේනවා. රන් ආභරණය පිරිමදින පිරිමදින්න දිස්නේනවා. ඒ වගේ යහපත් ක්‍රියාව ගැන විමසා බලන්න බලන්න එහි සැප විපාක, එහි බල, එහි වටිනාකම මතුවලා පේන. නොවිමසීම නිසායි ඒක දැනගන්න බැරි. විමසීම තමයි අවබෝධයට උපකාර වෙන මාර්ගය. ඉතින් ඔබ ඔබ කරන ක්‍රියාවම විමසා බැලුවොත් ඔබට තේරෙනවා මේවා නම් ඒකාන්තයෙන් පුණ්‍ය ක්‍රියා. බුදුරජාන් වහන්සේ කියපු පුණ්‍ය ක්‍රියා ඒකාන්තයෙන්ම සැප උපදින පුණ්‍ය ක්‍රියාමයි කියලා අපිට තේරෙනවා. ඒතර ඔබ බහුල වශයෙන් ඒක කරන්න පෙළඹෙනවා. ඒක ස්වභාවයක්. ඒතර ඔබ පුණ්‍ය ක්‍රියා කළොත් ඔබ ඔබේ මේ සිංහිත දරුවන්ට කවදද මේ පින්කම් කියලා දෙන්නේ කියලා අපිට බලන් ඉන්නවනේ. ඔබ උපන් ළමයා අකුරු කියලා දෙන්නේ කවද්ද කියලා ඔබ පුලපුලා බලන් ඉන්නවද නැද්ද? ඈ? ළමයා ඉපදෙනකොට කවදද මේ ළමයාට අරුංගල් දාන්නේ? කවදද මේ ළමයාට අකුරු කියලා දෙන්නේ කියලා දෙමව්පියෝ බලන් ඉන්නවද? කවදද මේ ළමට ඉඳුල් කට ගන්න කියලා දෙමව්පිය බලන් ඉන්නෝනේ. ඔබ එතකොට ඒ කරන්නේ ළමයට හොඳ දෙයක් කරන්නයි. ඔබ ඒ වෙනකොට තේරුම් ගන්න හිටියොත් මේක පින බුදුරජාණන් වහන්සේ කිව්ව දේවල් මෙහි විපාක සැප විපාක කියලා ඔබ හොඳින්ම තේරුම් ගන්න පුණ්‍ය ක්‍රියා කරමින් සින්නවා නම් ඔබේ උපන් දරුවන්ට ඔබ ඉක්මනින්ම සමාදම් කරන්න බලන් ඉන්නේ මොනවද? ළමයින්ට අරුංගල් දාන්නේ කවද්ද? කන් විදින්නේ කවද්ද? අකුරු කියලා දෙන්නේ කවද්ද? අතින් අතේ එල්ලගෙන ඉස්කෝලේ එක්කර යන්නේ කවද්ද කියලා සිහින මවන දෙමාපියන් සිහින මවන අම්මලා පිනපව අඳුරගෙන ඉන්නවනම් පිනේ විපාකයේ විඳිමි බුදුරජාන් වහන්සේගේ සදහසිතින් ඉන්නවනම් තමන්ගේ කිරි කැටියා බහ තෝරන බහ තෝරන කාලේ එනකම් පුල පුලා බලා සිටින්නේ කුමක් කියලා දෙන්නද බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන්න බලන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියලා දුන්න දේවල් උගන්වන්නට බලන් ඉන්නවා බුදුරජාන් වහන්සේ කියලා දුන්න දේවල් Taman සමගම ළමයින්ට පුරුදු කරන්න බලන් ඉන්නවා. බුදුරජාන් වහන්සේ ගැන සදහසිත උපදවල දෙන්න බලන් ඉන්නවා. දුගතිය සුගතිය ගැන කියලා දෙන්න බලන් ඉන්නවා. දුගතියෙන් නිදහස් වීම පිණිස පවට බය ඇති කරවන්නට බලන් ඉන්නවා අම්මලා Tamanගේ කිරිකටි ළමයි ගැන. එimhe වෙන්නේ Taman ධර්මයේ තමා තුල දකිමින් බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ අවබෝධ කරගත දෙමාපියන්. ඔබට ඔබේ ඔබ කුඩා කල ඔබේ අම්මා ආහා පුතේ සත්තු මරන්න එපා පව් සිද්ධ වෙනවා කියලා කිව්වද නැද්ද? හොරකම් කරන්න එපා පුතේ කියලා කිව්වද නැද්ද? ඔබ කුඩා කලම පවෙන් වැළකුවානේ. ඔබ දන්න කාලේ ධම්ම පන්සලට එක්ක ගියා, විහාරෙට එක්ක ගියා නේද? ඒ යනකොට ඔබ පාට පාට ඇඳුම් අඳලා එක්ක ගියාද? නෑනේ. සුදු වැඳුම් අඳලා අදටත් එහෙම කරනව නැද්ද අම්මා? අදටත් කරනවා. බලන්න මේ පින පව අඳුරගත දෙමාපියන් දරුවන් පිනෙහි සමාදම් කරනවා, පවෙන් වළකනවා. එතකොට ඒ පින පව ගැන අවබෝධය සම්පූර්ණ වුණොත් ඒ දෙමාපියන් දරුවන්ට දිය හැකි ඉහළම දායාදේ ලබා දෙනවනේ. ඉහළම දායාදේ ලබා දෙනවා. එහෙනම් අපි ගොඩාක් ආදරය කරන, පණටත් වඩා ආදර කරන ළමයින්ට සැබෑ ආදරයක් ලබා දෙන්න නම් අප තුල සැබෑම දැනුමක් සැබෑ වස්තුවක් තියෙන්න ඕන. සැබෑ වත්කමක් අපි ළඟ තියෙන්න ඕන. දුප්පත් අම්මා දෙන්න හිතුවට දෙන්න දෙයක් නැත්තම් මොනවද දෙන්නේ? ඇඬෝ කඳුලෙන් අනේ පුතේ කියලා තුරුළු කරගන්නවා මිසක දෙන්න දෙයක් නැහැ. නේ? නමුත් වත්කම තියෙනවා නම් සතුටුසිතෙන් දෙනවනේ. ආන් ඒ වගේ ඔබට තියෙන වස්තුව වටිනාම වස්තුව තමයි ඊළඟ ජීවිතයේ දුකටපත් නොවෙන මෙලොව පරලොව කිසි කලක දුකටපත් නොවන අපායේ ඉපදෙන්න හේතු නොවන ඒ ශ්‍රද්ධාව ආදීදී පින් කරගන්න විදිය පයෙන් වලකින විදිය බුදුරජාන් වහන්සේගෙන පැහැදුණු සිත තමයි ඔබට තියෙන ලොකුම ධනය. මක් නිසාද ඒක මෙලවත් සැප තියෙනවා පරලොවත් සැප තියෙනවා. මෙලවත් දුක් රහිතයි පරලොවත් දුක් රහිතයි. එහෙනම් ඒක නේද ලොකුම සැපේ. ලොකුම වත්කම. ලොකුම වස්තුව. දැන් ගේ දොර ඉඩකඩම වස්තුවක් තමයි. නමුත් ඒකේ සැප ටිකයි. පරලෝට මොකුත් නැහැ. නේ? හොරෙක් ඇවිල්ලා ගත්තොත් මොකුත් නැහැ. ගම් වතුරට කඩන් ගියොත් මොකුත් නැහැ. ගින්නට අහුනොත් මොකුත් නැහැ. නේද? නමුත් පිනක් කළොත් එහි විපාක මෙලව පරලොව දෙලොවටම තියෙනවා. එහෙනම් ශ්‍රද්ධාව තමයි ලොකුම ධනය, වටිනාම ධනය. පින පවගෙන දන්නා දහම් දැනුම නේද? සීලය මේ ආදී දේ තමයි ඔබට තියෙන වටිනාම ධනය බවට පත් කරගන්නේ. එතකොට ඔබ මෙලවත් සාර්ථක වෙලා පරලොව සාර්ථක වෙනවා. ඔබේ ධර්මුණු මුලන්ට ඒ දායාදේ දෙන්න ඔබ පුළුපලා බලා සිටි. එය එක ලබයි. ඒතර ඔබත් සාර්ථකයි, දරුවන් සාර්ථකයි. ඉතින් අද මේ දානයේදී දානමය පින්කම සම්පූර්ණ වෙනකොට අපි ඔබට ඔබේ ජීවිතයේ මුළුමනින්ම සාර්ථක වීම පිණිස මෙලොව පරලොව දෙලොවම සාර්ථක වීම පිණිසයි මේ කර්ම කාරණා කියලා දුන්නේ. ඉතින් අපි යලි ඔබට මේ මතක් කරනවා මේ යහපත් ක්‍රියාව අයහපත් ක්‍රියාව පින පව ඒ විපාක ආදී දේවල් ගැන ඉගෙන ගත්ත මේ ධර්මය ඔබගේ ජීවිතයත් එක්කම ගලපා බලලා හොඳටම තේරුම් ගන්න. තේරුම් ගනිමින් බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න. ඒ ධර්මය අත් නොහැර පුරුදු කරගන්න. ඒතකොට ශ්‍රද්ධාව ආදී බලවත් වේවි ඔබ සාර්ථක ජීවිතය ගත කරයි. ඉතින් ඒ විදිහට සාර්ථකත්වයටපත් වුණොත් අපිත් සාර්ථකයි. මක් නිසාද ඔබ අපට දන් දුන්නා. නේද? ඒ දාණයට ඔබට ප්‍රතිවිපාක විදියට ඔබේ ජීවිතේ සාර්ථක වෙන යමක් අපි කියලා දෙන්න ඕන. දැන් ඔබ සාර්ථක වුණා. ඔබ දුන්න දාණය අපි වැළඳුවා. අපි හෙට වෙනකන් අපි මේ ජීවත් වෙනවා. ඔබ සාර්ථක වුණා. නේද? අපේ දුක් පීඩා අඩු වුණා. බඩගිනි නැති වෙලා ගියා. ශරීරේ ප්‍රාණය තියෙනවා. දැන් හෙට වෙනකන් අපට ඉන්න පුළුවන්. ඔබ සාර්ථකයිනේ. ඔබේ කටයුතු සාර්ථකයි. අපේ කටයුතු සාර්ථක වෙන්න ඕන. අපේ කටයුතු තමයි අපි බුදුරජාණන් වහන්සේ කියා දුන්න මේ ධර්මය ඔබට දැන් කියලා දුන්නා. ඒක සාර්ථක වීම පිණිස ඒක සාර්ථක වුණොත් දැන් ඔබ දුන්න දාණයෙන් අපි හෙට වෙනකන් ඉන්නවා. අපි දැන් ඔබට දානයක් දුන්නා. ඒක ධර්ම දාණය. ඒ දාණය ඔබ හොඳින් භුක්ති විඳොත් ඔබට හෙට වෙනකන් නොවේ ජීවිතේ මෙලව අවසන් වෙනකොට නෙවෙයි පරලොවත් බොහෝ කාලයක් කුසගිනි නැතුව දුක්ගිනි නැතුව කුසගිනි පමණක් නෙවෙයි දුක්ගිනි නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබේ දාණය මහත්ඵල වෙන්නේ ආන් මේ විදිහටයි. ඉතින් අපේ දානයත් මහත්ඵල වීම පිණිස මේ පෙන්වූ ධර්මය අහලා මතක තියාගෙන හොඳින් පුරුදු කරගෙන සීලු ගිනි නිවා ගන්න කියලා අපි යෝජනා කරනවා ඔබ ඉල්ලා සිටිනවා. ඉතින් අපි සෙත් පතන ඔබ සීලු දෙනාට මේ කළ සීලු පින් උපකාර වෙලා මෙලොව පරලොව සැප සම්පත් ලැබමින් උතුම් ධර්ම අවබෝධයේ පිණිස සිළු දෙනාට මේ පින් උපකාර වේවා කියලා